මේක ප්‍රශ්නයක් තියෙනවා කාමරාග රූපරාග අරූපරාග යන අරමුණු තුලින් කාමරාග රූපරාග වටහා ගත හැකි නමුත් අරූප රාග පිළිබඳව ප්‍රශ්නයක් උද්ගතව ඇත අරූප රාග පහදා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ දැන් මේක දැනගන්න ඕනේ අපිටම වටහා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කාම රාග, රූප රාග, අරූප රාග කියන මේවෙන් කාම රාගයට අහු වෙන්නේ මොන හරියද? රූප රාගයට අහු වෙන්නේ මොන හරියද? අරූප රාගයට අහු වෙන්නේ මොන හරියද කියන එක අපේ ඉන්ද්‍රිය හයක් තියෙනවා මේ ඉන්ද්‍රිය හය තුලින් තෝරා ගන්න ඕනේ. ඇස කන දිව නාසය ශරීරය මන කියලා. අපි ඉන්ද්‍රිය හයක් ඇතුරෙන් යම් යම් අරමුණු ගන්නවා. මේ අරමුණු වලින් තෝරගන්න දීසි ක්‍රමයක් තියෙනවා. මේ කාම ලෝකයේ ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හයම ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රිය හය තුල කාමාස්වාදයේ විඳීමට ඉන්ද්‍රිය තුනක් ප්‍රධානයි. දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය තුන. නාසයෙන් ගන්ධය ඇසුරු කරලා දිවෙන් රසය ඇසුරු කරලා කයෙන් කාම පහස ඇසුරු කරලා මෙන්න මේ කාරණේ මුල් කරගත්තාම ඒ ටික තමයි කාම ලෝකයට වැටෙන්නේ. ওই ටික සඳහා ඇසයි කනයි මනයි කියන මෙන්න මේ ඉන්ද්‍රිය තුනේ යම් ආධාරයක් උපකාරයක් ලබනවා නම් අන්න ඒ ටිකත් එක්කලා අර දිවනාසී ශාරීරිය කියන ඉන්ද්‍රිය තුනෙන් ලබා ගන්න යම් තරමක් ඒ අරමුණු සම්බන්ධයකින් ආස්වාදයක් ලබනවා නම් ඒ ටික කාම ලෝකයට සම්බන්ධයි. ඒ ටික ඇතුළු කරන අරමුණු තමයි කාම රාග අරමුණු වෙන්නේ. ඒ ටික අත්හැරුණාම දිවනාසය ශරීරයේ පිනවන බලාපොරොත්තුවක් නැහැ. ඒ දිව ඒවා දිවනාසය ශරීරයේ පිනවන හරියට අවශ්‍ය කරන ඇසෙන් කනෙන් ගන්න හරියක් නැහැ. හැබැයි තවත් ඇසෙන් කනෙන් ගන්න හරියක් ඉතුරු තියෙනවා. යම්කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේ හෝ බුද්ධ ශාන්තියක් අරමුණු කරගන්න ඒ සුවේ සාන්තිය ලබන්න චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්නවා ඒ ගෞරවයෙන් එහෙන් ඒ දර්ශන දැකලා සංඝයා වහන්සේ නමක් සංවරව වඩිනකොට ඒ සංවරත්වයෙන් ඒ ඇසුරු කරනකොට ඒ සංවරත්වය දැකලත් බොහොම සාන්ත මානසිකත්වයක් ඇති වෙනවා. ඒ දර්ශනය ප්‍රිය කරනවා. සමහරවිට හුදකලා විවේකී ස්ථානයක් දැක්කහම හරි හොඳ පැත්තනේ විවේකීව ඉන්න ඒ වගේ දර්ශනය ප්‍රිය කරනවා. ඒ වගේම මිහිරි හඬක් තියෙනවා. මිහිරි හඬ කියන්නේ කාම පැත්තට නෙමෙයි ධර්මා ශ්‍රවණය හෝ එවන්දු කණෙන් අහන ශබ්දයක් ප්‍රිය කරනාල කාම සම්බන්ධී හරි අත්හැරනම ඉතුරු හරිය. හිත ඒකට යොමු කරලා හිටන් ගන්න අරමුණු හරියක් තියෙනවා ඒකට ආදාර වෙන්න. අන්න ඒ ටිකට කියනවා රූප රාගය. යම් කෙනෙකුට ඒ ඇහෙන් කනින් ගන්න සියලුම බලාපොරොත්තුත් අත්හැරලා ගියා නම් තව දෙයක් ඉතුරු වෙනවා. ඔහුගේ මනස තියෙන බව ඔහු දන්නවා. ඒ කියන්නේ අවදිව ඉන්න බව දන්නවා. දැනෙනවා. ඒක විනාශ වෙනවට කැමති නෑ. ඒ කියන්නේ මැරිලා කෙලවර වෙයි කියලා බයක් එනවා. ඒක පවත්තන්න ආසයි. දැන් මේ මොහොතේ මට මොකුත් දැනෙන්නේ නැතුව ගියොත් ඉවරටම අන්නතර බයක් ඇති වෙනවා. ඒකට කියනවා ජීවිත ආසාව කියලා. ජීවත් වීමේ ආසාව කියන යමක් ඉතිරි වෙනවා අන්න ඒකට කියනවා අරූප රාග. ඒ ජීවත් වීමේ ආසාවත් අත්හැරලා යනවා නම් ඒ අත්හැරලා යන්න අවශ්‍ය වෙන්නේ ඒ ජීවිතයේ අසාරත්වය ධර්මානුකූලව දකින්න ඕනේ. ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? මේ හිත ගොඩනගනගා ඉන්නවා කියන්නේ මොකද්ද කියලා. ඒ ටික දකින්න ඕනේ. මේක දකින්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි න්‍යාය ධර්මයේ දැකීම. ඒ කියන්නේ මේ පැවැත්මක් ඇත්නම් මේ පැවැත්ම තනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරලා දකින්න දැකීම. තව එකක් තියෙන එක අධ්‍යක්ීම් සහිතව දැකීමක්. අරූපාවචර සමෝතක් තියෙනවා නම් ඒ සමෝතේදී එකින් එක දකින්න ආකාසානංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤායතන කියලා ගිහිල්ලා නේව සංඥා නාසඤ්ඤායතන කියන තැන තැනකයි යනකොට මේ හිත ගොඩ නැගෙන හැටි ගෙවිල යන හැටි ගොඩ නැගෙන හැටි ගෙවිල යන හැටි දකින්න තැනක් තියෙනවා අන්න ඒතර අත්දැකීමක් ලබනවා හිත කියලා කියන්නේ ඒකකයක් නෙවෙයි. මේ වේදනා සංඥා හේවත් දැනීමයි හැඳිනීමයි නිසා හිතක් තියෙන බවත් ඉන්න බවත් දැනෙනවා. ඉන්න බව හඳුනනවා. කවුරු වගේද කියන එක ගන්නේ පස්සේ. ඒ දෙවෙනි වතාවල තුන්වෙනි හතරවෙනි වතාවට එන දැනීම් හැඳිනීම් මාලාවන්ගෙන් තමයි ඒ ටික දකින්නේ. කයක් ගැන නෙමෙයි මේ දැනෙනවා හැඳින්නවා කිව්ව අවසානයේ. අර කියන අරූපේ ස්වභාවය. කයක් දැනෙන්නේ හැඳින්ෙන්නේ නැහැ. ආකාශයක් දැනීමට හැඳින්ීමට ගෝචරත් නැහැ. විහිදිලා ගිය ඈතට යන දැනීම හැඳින්ීම පමණක් තියෙන විඥානයක් ගෝචරත් නැහැ. යම්කිසි සීමාවකට මාත්‍ර වෙච්ච සීමා වෙච්ච දැනීමක් හැඳින්ීමක් ඒ සීමාවක් නැහැ. ඒකත් ආකින්ජඤ්ඤායතනත් ඉවරයි. අන්න ඊට පස්සේ එකක් හවු වෙනවා. නේව සංඥා නා සංඥා කියලා. මෙන්න මෙතෙන්නේ මොකද වෙන්නේ? දැනීමයි හැඳිනීමයි නිකන් හටගන්නේ නැහැ කියලා දකිනවා. හුස්මක් ගන්නවා හුස්මක් අරිනවා නැවත ගන්නවා නැවත අරිනවා මෙහෙම ක්‍රමයක් අපේ තියෙනවා වාගේ. අන්න එහෙම ක්‍රියාවලියක් අත්දකිනවා. දැනීම කෙලවර වෙන්නේ නැවත නැවත ලැබුවේ නැත්නම් ඒ නිසා මොකද කරන්නේ? උත්සාහයක් වීරියක් නගනවා ජීවත් වීමට. නැත්නම් දැනීම හැඳිනීම පවත්වන්න. දැනීම හැඳිනීම ගොඩනගන එක Tamanට වැටහිඳ පටන් ගන්න. ඒ නීව සංඥා නාසඤ්ඤා කියන තැනදී ගොඩනගලා නවත්තන්නේ නැහැ. ඒ නිසා ගොඩනගපු ටික ආයි ගෙවිලා යනවා. එතන දැනීම හැඳිනීම බලා ඉඳදී අඩු වෙලා යනවා. අවසන් වෙන්න යනකොට දැනෙනවා ජීවිතේ ඉවරයි කියලා. ආයි දැනීම හැඳිනීම ගොඩනගනවා. ආයි ප්‍රසාරණය වෙලා යනවා ටික දුරක්. ඒක බලා ඉඳද්දි ගෙවිල යනවා. මෙන්න මේ ක්‍රමේදී දකින්නවා කිසිම දෙයක් ඉතුරු නොකර දැනීම හැඳිනීම ගොඩනගපුවාම ගොඩනැගෙනවා. ඒ ගොඩනගපු නිසා හේතුවේ ඵලයක් වශයෙන් විද්‍යාමාන වෙනවා. ඒ ගොඩනගන්න ගත්ත එක්තරා මාත්‍රයක හේතු ශක්තිය ඒ පැවැත්මට ගෙවිල යන නිසා නැවත අඩු වෙලා යනවා. ආයි ගොඩනගනට ආයි නැగిලා එනවා ප්‍රසාරණය වෙලා විද්‍යාමාන වෙනවා. ඒ ශක්තිය ඉවරෙන්ට ආයි ගෙවිලා යනවා. මොකොත් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමයේ අත්දකින්නකොට තේරෙනවා. දැනීම හැඳිනීම කියන එක මොහතක් පාසා උත්සාහයක වීරියක ප්‍රතිඵලයක් මිසක් සදාතනික වස්තුවක් නෙමෙයි කියලා දකිනවා. අන්නේතර වේදනා සංඥා මනෝ සංකාර කියපු එක සංකාර ගොඩනැගෙන හැටි ඒකට කරන උත්සාහයේ වීරිය දුකක් බවත් ඒ දුක් විඳින ගොඩ නැගුවත් ඒවා ගෙවිල යනවා හරියක් නැති බවත් ඕක දැක්කර පස්සේ නෝනක් පහළ වෙනවා. අසාර හිත මොකට ගොඩ නගනවද? මොකටද ඒකට උත්සාහ කරලා වීරිය කරලා මොකට බෙහෙස විඳිනවද? අවසාන වෙහෙස ඕත්‍රියෙන් කියලා දකින්න. අන්නේ අවසානයේ විදර්ශනාවෙන් දැක්කනම් ඒ ඒක ඒ උත්සාහයේ විදි අත්හැරපුවාම හිත ඉවරයි කියලා දකින්න. ඒ උත්සාහයේ විදිහ අත්හරිනවා අදිෂ්ඨානයකින්. අත්හරිනකොට හිත පහළ වෙන ක්‍රියාවලිය නවතිනවා. එදාට කියනවා චිත්ත නිරෝධයි. හැබැයි ඒක නැවතුණට අපි නොදන්න කාරණයක් ඔතන තියෙනවා. ඊ අපි නවත්තන යම්කිසි අදිෂ්ඨානයක් ඒ තියෙන්නේ. ඒ අදිෂ්ඨානීය පරිදි නැවතුණාම ඒකේ ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය වුණාම ආයිත්‍යරයක් අර හිත ගොඩනැගෙන තැනට ආයි එනවා. වැඩක් නැහැ කියලා ආයි අදිෂ්ඨාන කළොත් ආයිත් නැති වෙනවා. හැබැයි ඒ ශක්තියෙන් ආයි මතු වෙනවා. එතෙන්දි හේතුව දකින්නවා ඒකට. යම් කිසි උපතක් පැවැත්වීමට භවාංග වශයෙන් ගෙනාවු කර්ම ශක්තියක් තියෙනවා. පටිසන්ධියේ. අන්නේ කර්ම ශක්තිය තමයි මේ ආපහු ගෙනහල්ලා විද්‍යාමාන කරන්නේ මනස. මනස කියන්නේ අන්නේ කර්ම ශක්තිය මතු කරලා දෙන ඉන්ද්‍රිය. මනේ ඉන්ද්‍රිය. චක්කෝ ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, જીවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනේ ඉන්ද්‍රිය කියන මේ ටික පෙර භවයේ කරන ලද්දා වූ කර්මයක ප්‍රතිඵලයි. ඒ නිසා මේ මනේ ඉන්ද්‍රිය නවත්තන්න බෑ. ඒ කර්ම ශක්තිය තියෙන එක. ඔන්නම් අදිෂ්ඨානය කරලා හිටන් ගිහින් ඉන්න පුළුවන්. හැබැයි එතෙන්ට වැඩිහිට වැඩුණාම අදිත්‍යාන කරලා හිටන් චිත්ත නිරෝධ කරලා ඉන්න පුළුවන්. ඒ වෙලාවට මොකද හිතන්න කෙනෙක් උත්සාහයක් වීර්යයක් කිසි දෙයක් නැහැ. හැබැයි નિરાයාසයෙන් අදිත්‍යාන කාලේ යොරුනම ආපහු එනවා. එතෙන්ටපත් වෙන කෙනා දන්නවා ඒකේ අසාරත්වේ. ආපහු වෙන්නේ මොකක් නිසාද බලපුවහම දකිනවා. අර කර්ම වේගයෙන් ආපහු ගෙනත් දාන හැටි. ඒ කර්ම වේගය මොකක්ද කියලා බලනකොට ඒකත් හේතුඵලයක් කියලා දකිනවා. පෙර භවයකදී පටිසන්ධියේදී ලැබුවා වූ ශක්තිය යම් තරමක් දුරද තියෙන්නේ. ඒ තාක් දුර විතරයි ඔය ක්‍රියාකාරීත්වයෙන් ආපහු ගෙනත් දාන්නේ කියලා දකිනවා. ඒ ශක්තිය වුණාට පස්සේ අවසාන චිත්ත නිරෝධය වුණාම ආයසරයක් එන්න කෙනෙක් නැහැ. ඔය චිත්ත නිරෝධයට කියනවා ඉහාත්මයේ විඳින නිවන් සුවය. නැත්නම් මේ ජීවත් වෙලා ඉන්න කාලෙම පූර්ණ නිවනේ ස්වභාවය මේකයි කියලා එතනින් දකිනවා. දැකලා එතන ඉන්න බෑ. අත්දැකීමක් ලබනවා. එයින් එහාට තවත් පවතින දෙයක් නෑ කියලා ලෝකය කියලා. නිවනේ ස්වභාවය දකිනවා. අරිහත් ඵලයේ ස්වභාවය හෝ දකින්න ඊට මෙහා. එතනින් එහා කොටසක් ඔය කියන්නේ. චිත්ත නිරෝධේ. අරිහත් ඵලයේ චිත්ත අරියත් ඵලයෙන් එහාට ලැබෙන නිරෝධී දකින්නවා. වේදනා සංඥා සහ මුලින් දුරු කරපුවාම මොකද්ද වෙන්නේ? සංඥා වේදයිත නිරෝධේ මේකයි කියලා. එයින් එහාට යන සමෝතක් නැහැ. ඒ තමයි උපරිම සමෝත. අන්න එක අත්දකින්න පුළුවන් නම් සම්පූර්ණ අත්දැකීමෙන් දැනගත්ත හැකි අරූපාවචරය කියන්නේ මොකද්ද කියලා සම්පූර්ණ. අරූපාවචරයට අලංකොටසත් වේදනා සංඥා කියන මාත්‍රිය දැක්ක හැකියි. ඉතින් ඒක ඒ සමාධිය ලැබලාම දැක ගන්න එක වැඩි හොඳයි. එහෙම නැත්නම් න්‍යාය ධර්මයේ තේරලා ගන්න ඕනේ. හිතක් ගොඩනගෙන හැටි විග්‍රහ කරනකොට. ඔය ටිකෙන් තෝරා ගන්න උත්සාහ කරන්න.